ඉද බික්කවේ අභික්ඛෝ කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා පිනිය ලෝකේ අභිධා දෝමනස්සං යෝගාවතර මහා සංඝ රත්නයේ අවසරයි අපි පිටිකක් වශයෙන් නැවත නැවත රැස් වෙමින් මේ වගේ වටිනා ආකාරු වස්තාලයක වටිනා සූත්‍ර ධර්මයක් වන ප්‍රතිපත්තාන සූත්‍රයෙන් ත්‍යාගනයි මේ ධර්ම සාකච්ඡා ධර්ම දේශනා මාලාව පවත්වන්නේ මේ සතිපට්ඨාන සූත්‍රයේ ඉදිරිපත් කරගත්තට පස්සේ අද මේ අපි එකතු වෙන 6 වෙනි වාරේ නැත්නම් 6 වෙනි පැය මේ දක්වා අපි ඉතාමත්ම ක්‍රමිකව හිමීට හිමීට වචනෙන් වචනෙට විග්‍රහ කරමින් සතර සතිපට්ඨාණයෙන් පළවෙනි සතිපට්ඨාණය උද්දේශ වශයෙන් ඉදිරිපත් කරන මේ සාරාර්ථය ඉදිරිපත් කරන කායි කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනය ලෝකේ අභිධා දෝමනස්සං කියන ඉස්හාණ්ඩය දැන් සැකලදී මේක අපි ආදාප ගුණය, සම්පජඤ්ඤ ගුණය, සතිමා කියන අතිමත් කෙනෙකුගේ ගුණය කියන කාරණා තුන පිළිවෙලින් ඇවිල්ලා මේ සතිපට්ඨාන සූත්‍රයේ ප්‍රධාන අර්ථය ප්‍රධාන කාර්යය ප්‍රධාන ගතියු අර්ථය වෙන මේ සතියටයි පිවිසුමක් ලබා ගන්න. ඒක අපි භාවනා කරන පිටක් වශයෙන් ඉගෙනගත යුතු දැනදමත් ගන්න කාරණා රාශියක් යොමු කරගන්න යෙදුණා. ඒ ගොන්නුව ඇතියත්තන්ට මේ අවතික ඒ සතිය පිළිබඳව විශේෂයෙන්ම තමයි මේ කරගෙන යන වැඩේ පිළිබඳව උනන්දුව ධෛර්යය ආත්ම සම්පූර්ණිය ආත්ම මනස්ක භාවය ඇතිවීම සඳහා කරුණු ටිකක් අද ඉදිරිපත් කරන්න ඇති වෙනවා. සමහර විටක අද ඉස්ලාම් බණ අහන කෙනෙක් වෙනවා නම් මේක නඩින් පටන් ගත්තා වාගේ කියලා හිතෙන් ඉඳ කියලා. එහෙම නමුත් ඒ සතියේ කියන ධර්මය මහා පුදුමාකාර සාර භෞම සෑම තැනතම සෑම දිනාතම සෑම විලාවතම ගැළපෙන ස්වරූපයේ දිහා බලනකොට ඒ රස විඳින්න බෑ කියන්නත් බෑ. විද්‍යාදෘෂ්ටිකයකට උනත් මේ යත්තා වූ අකුලකට යොමු කරන ආරාධනා පූර්වක භාවය පිළිබඳව හිතේ විකසිත භාවයක් ඇති වෙනවා. ඒ නමුත් අපි සීපත් කරගනිමු මේ සතිය ඊ타මත්ම අප්‍රකට ප්‍රසිද්ධියට කැමති නැති එහෙම නමුත් යම් තැනක ඇවිල්ලා ඉදමක් අල්ලා ගත්තොත් ආය අම්මේ මුත්තේ ජීවත් වෙන්නේ නැති જાති සංකල්ප. විචිත්‍ර චරිතයක් නෙවෙයි. යෝගාවචරය විසින් විචිත්‍රත්වයට පත්තන ඉදි චරිතයක්. ඉතාමත්ම ලැජ්ජ බය සහිත චරිතයක් වගේ පේන්න තියෙන ප්‍රධාන නඩුව නෙවෙයි නාටකම්. නමුත් ආරම්භයේදී වුණාට අවසානයේදී තමන් අල්ලා ගන්නා අල්ලා ගන්නා සෑම ශේෂ්ඨයකම බලය දහවුරු කරමින් ආය කාටවත් ඉඳ නොතබ ඉදිරියට යන ගමනේදී අවසානයේදී සම්පූර්ණ සම්බෝධ්‍යානෙ පිළිසම බල කියන්න පුළුවන් තරමට ඵලයට හවුරු කරගන්න හීනුමින් වැඩ කරන ධර්මයක්. මේ ධර්මයට උරදී ණයදී කටයුතු කරන්න බැරි නම් ඒ යෝගාවචරය පසුබාහන කෙනෙක් බාටපත් වෙනවා. ඉදිරියට නොයන කෙනෙක් බාටපත් වෙනවා. බෝධනාතර සංගවි ගන්න තත්ත්වයකටපත් වෙනවා. එනිසා මේ සති ධර්මය අඳුනාගෙන ඒ ධර්මයේ ඇත්තා වූ නෛසර්ගික ගුණ සංගවිගතත්තා වූ ඒ විභව ශක්තිය මත කර ගන්න නම් ඉතින් සර්වඥාන්ත ක්‍රියාවදී හති ගුණ හති ආත්පසින් දැනගන්න. දැනගන්නකොට තේරෙනවා අපිට මේ සර්වඥාන්ත ආශිත ගන්නවා ලැබිච්ච දෙයක් නෙවෙයි සතිය අපි විසින් මත කළ කල යුක්තක් ඉදිරිපත් කරගත යුක්තක් ඒක උපදමාගත යුක්තක් අපි දැනටම අපි ඒකට යෙදලා ඉන්නේ. අපි දැනට මතින් ඒ යම් කිසි ගුණක් උපදමාගෙන තියෙනවා. නමුත් ඒ යත්තා වූ පූර්ණ සත්‍ය පූර්ණ හැකියාවන් උපදමා ගැනීම සර්වයතා ඥාන දක්වාම ඉහළට ගිහිදේ. මේ සතර සතිපට්ඨාන නැත්නම් සතිපට්ඨාන සූත්‍රයත් ආව මේ මූලික කර්ම හතර පෙළගස්සලා තියෙන්නේ කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියන එක අටපාඩමින් දන්නා දෙයක් තුනක් දන්නා දෙයක්. එයිනුත් මේ සතියට පඨාණයේ වශයෙන් මේ පදනම වශයෙන් ආරම්භයේ වශයෙන් ඒ කායේ කර්මේ කායේ කාය අනුව බලන ගතිය වේදනාවන්දී වේදනාව අනුව බලන ගතිය හිතේ හිත අනුව බලන ගතිය අනික ධර්මතාවයන් ධර්මතාවයන් අනුව බලන ගතිය කියලා ක්‍රමයෙන් උසස් ආර්ය උත්තර භාවයට පත් කරන ක්‍රමයෙන් ගැඹුරු භාවයට පත් කරන පදනම් හතරකින් සර්වඥාන්තය මෙතන පෙළගස්වන්නේ. ඒ පෙළගැසීමේ ඉස්ලාම් පින්නනි තාමත් ඕලාරික උසාවි. ඒකයි අපි පඨවි ආපෝ තේජෝ වායෝ කියනා වූ මූලික ගොරෝසු රූප ධර්මකට පදනම් කරගෙන කියන බවත් ඒ හතරෙමේ තිතාම ප්‍රකට වූ වායෝ රූපේ වායෝ පොත්හබ රූපේ මුල් කරගෙන පදනම් කරගෙන මේ සතර සතිපට්ඨානෙ විහිදෙන බවත් අපි ගිය පාර මතක් එම නිසා ඉහාට ඇත්තා වූ දැන් අතුවාකාරින් වහන්සේලා විසින් අනිකුත් සංග්‍රහ ග්‍රන්ථවල දක්වන විදිහට සූක්ෂම රූප කොටස දක්වා පැතිරීම එයිනුත් ඒකත් වඩා සියුම් නාම ධර්ම දක්වා මේ සතිය පැතිරීම ඉදිරියට ක්‍රමයෙන් ඉදීම ඒකත් තානේ ආසාපි සම්පජාන සතිමා විනීය ලෝකේ අභිජ්ජා දෝමනසං කියන්නේ කාරණා හතරක් ආව දිනාට උදේ වෙන සිද්ධ වෙන ගතියක් තියෙනවා. ආන්නේ විපදීගෙන යනකොට සීල රූප ධර්ම, නාම ධර්ම ක්‍රමේ විකාශනය වෙන හැටි විවිධ පැති වල විවිධ ආකාරයෙන් විවිධ සූත්‍රවල සරුවත් යනවාට දේශනා කළා කියනවා. මේ දේශනා ක්‍රමේ දේශනා විලාස කියලා කියනවා ඒක දේශනා ක්‍රම කියලා කියනවා පුද්ගල අධ්‍යාපනය කියලා වෙනස් කරනවා ඒ වාගේම ආ ස්ථාන හැටියට වෙලාවල් හැටියට තැනට ගැලපෙන තාලෙකින් සර්වඥාන්තයේ සර්වඥතා ඥාණි දේශනා කරලා තියෙනවා. ඒව අපිට එක එක පැතිලින් බලනකොට මුතුම රසයක්. මුතුම නිර්මණී රසයක් මේකේ දෙනවා. එන බලනකොට මේ කයි කය අනුව බලමින් වාසය කරන්නා වූ යෝගාවචරයා මේ කයි කන අය අනුව බලමින් නිවනටම යනවා නෙවෙයි. ඒක පිවිසුණා. ආරම්භයක් කොහොම විචිත්ත නතර කරනක් වගේ දෙයක්. නැත්නම් සඳකඩ පහනක් වගේ දෙයක්. අඳකට පාන තියෙන්නේ පඩිතල පාන. මතරතොට තියෙන්නේ ගමන ආරම්භය. ආනේකේ විදිතතාවය නැති වුණාට පස්සේ ගමනයි මේක සූභාවයට ගියේ. ඒ නිසා සර්වඥාති ඊටාම පහසුතෙයි ආධුනික යෝගාවචරයට වායය පොත්හතරාට වශයෙන් ගන්නා වූ හුස්මේ නාසිකාග්‍රේ හැපීම එහෙම නැත්නම් හුස්ම නිසා ඇතිවෙනා උදරයේ පිම්බීම හැපීමේ හැපීම ආදී තන මතකර දෙන්න අනුමත කළාට ඒ අදහස් කරන්නේ නැහැ යෝගාවචරයට ඒ දැනුම ප්‍රමාණවත් වෙනවා කියලා වැඩි ප්‍රමාණ කරන්න ප්‍රමාණවත් වෙන්නේ ආරම්භයක් ලබා ගන්න පමණයි. ඒකෙත් වටිනාකමක් තියෙනවා මොකද හුඟ දෙනෙක් මෙතන සස්ලායේ පිළිබඳව භාවනාවට අපි උනන්දුවකින් මනස දිගේ මතක් කරගන්න පුළුවන් අපි භාවනාවට අභාග්‍යය අපිට භාවනා කරන්න බැරිය අපිට භාවනා කරන්න විලාණය කිය අපි පාප කරයය ආදී වශයෙන් කල්පනා කළ භාවනාවට පිවිසුමත් නොලබාම ජීවිතේ අමාර්ගන මේ ඇදලා බර ගන්නත් නිස්සෙ ඉන්න බුද්ධ ආගම. අද කාලේ ඉවත්තන්ට ආරාධනාවක් කියන සර්වඥාන්තනි මේ පුනිතාම කරේ ඉඳන් පටන් ගන්න කියලා. ඔහුගේ හිත අඳුනකටයි ඒ කියල අමාර්ගනයි කියලා. ඒ නිසා එක දවසක් ඒකට නිදර්ශනයක් වශයෙන් පෙන්වන්න පුළුවන්. ඒ මාළුන්ති පුත්තු ස්වාමීන් වහන්සේ සර්වඥාන්තනි ඉදිරියටපත් වෙලා සමදානක් ඉල්ලාදී තමයි ඒ අප්‍රමාදෝ විපකට්ඨෝ කියලා මේ ප්‍රමාද නැතුව සංකේතයන් වෙලා භාවනාවක් කරන්න බැහැ. ඒ කියන්නේ හිතයි එතනම තහනක් දෙන්නේ කියන්නේ. අන්න එතනදී සරුවත් යනවා මේ සතිපට්ඨාන මූලික ගුරු හිතනේ අතර දෙන්න කලින් ඒ කාලුක්කිත ග්‍රාමයේ වහන්සේගේ දැනුම අවශ්‍යයි. පුරලාභයි. දැනුම පිළිබඳව මනෝවිද්‍යා පරීක්ෂණයක් කරනවා. හරියට අර නිදි මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරපු අවස්ථාවේ ඒ දේවානම්පියතිස රජතුමාගෙන් අරුවවා. ඒක වටවලල් යන ප්‍රශ්නයක්. නමුත් දේවානම්පියතිස රජුගේ කොටස් ටික පරිලවා ගත්තේ නැති නිසා හරියට උත්තර දෙක ලැබුණා. එනකොට නිදි මහරහතන් වහන්සේ දැනගත්තා රජකමට ගලපෙනවා. ඒ විතරක් නෙවෙයි සත්‍ය කියලා දෙකකට එහා ගියා වූ මේ ආර්ය විනයට ධර්මයට ගලපෙනවා කියලා තමයි මේ ධර්මයේ අතේ තියෙන්නේ. ආනි වගේ ප්‍රශ්න දෙන්න සීමක් කරනවා මේ මාළුක්‍ය පුත්‍ර ස්වාමීන් වහන්සේගේ සරුවත් කරනවා කියන්නේ. ඉතින් ආනවා මාළුක්‍ය පුත්‍රය ඔබ මොකද හිතන්නේ? යන්ති විදුද්දලේ රූපයක් ඇහිඳක හඳුනාගත යුතුයි රූපයක් දැකලා නැහැ. ඒ ආගේම දකින්නේ නැහැ. දකින්න වෙයි කියලා හිතකොත් නැහැ. එහෙම කල්පනාවකුත් නැහැ. එවැනි රූපයක් පිළිබඳව ඒ පුද්ගලයාට රාගයක් හෝ ප්‍රේමයක් හෝ සංගයක් හෝ පහළ වෙන කියන එකක් ස්වාභාවිකද නැති කියන. රූපේ දැකලත් නැහැ, දකින්න වෙන්නේ නැහැ, දකින්නෙත් නෙවෙයි, ඉස්සරහට දකින්න කියලා කල්පනාවකුත් නැහැ. එහෙම දෙයක් පිළිබඳව රාගන්වා, ප්‍රේමන්වා, සංගෝවා ඒ වගේ දෙයක් ස්වභාවික දෙයක්. මාළික දෙක සාමිනාසි කියන අවතර සාන්ති එහෙම දෙයක් වෙන්න බෑ. සත්තු නිවිය ආරෝප අද්දිත්ත අදිත්ත කුත්ත නපස්සති නියත භවිෂ්‍යති පස්සිස්සත් පස්සිස්සන්ති. දැක්කත් දැකලත් නෑ දකින්නෙත් නෙවෙයිනේ කියන හිතෙත් නෑ. ඒකත් පිළිබඳව ඒකට ඒ ප්‍රේම රාග මොනවාක්වත් අහල වෙන්න විදිහක් නෑ. ඉතින් සර්වඥා ඥානවා එහෙනම් මේ කණින් සත්‍යයක් සම්බන්ධව අහලක් නෑ අහමිනුත් නෙවෙයි ඉන්නේ අහන්න වෙයි කියලා අදහසකුත් එහෙම දෙයක් පිළිබඳව රාගයක් ප්‍රේමයක් සංඥාවක් පහළ වෙන්න පුළුවන් කියලා මේ හය ආයතන සම්බන්ධ වෙන ප්‍රශ්නක. මේ හය ආයතනයේදීම සර්වඥ මේ මාළුක දුක ස්වාමීන් වහන්සේ කියනවා එවැනි දෙයක් එවැනි රාග ප්‍රේම මේ ආසාවල් පහළ වෙන ටිකක් නැහැ. ඒක හොඳ අවශ්‍යලා ගැනීම. ඒක අවශ්‍යලා ගැනීම. ඊට පස්සේ මේකෙන් ඇතිවෙච්ච සතුටට ඒ මතයකට ප්‍රත්‍ය නිසා කාලකෙක දුකාමින් ආත්ම වැටහිච්ච ප්‍රමාණය රූපන් දිස්වා ගතේ මුත්තා බේදෝකම් මනසිකරෝති කියලා උදාන ගාථාපතේ සඳහන් කරන යම් කෙනෙක් ඇහැට ප්‍රිය රූපයක් දැකලා අසතියෙන් අමනසිකාරයේ ඒ රූපේ දිහා දැක්කා නම් ඔහුට ඒ උපදින්නා වූ රාගය, ප්‍රේමය, සංවේ නිසා ඔහුගේ රූපේ දිගන්නවා එනි නිවනේ නැතයි කියලා උදාන ගාථාව. ඒක බොහොම හදිතර ගාඩියට මූලිය වාගේ අර අරගෙන ගිය ප්‍රශ්නේ විචාරක දෙදකට හොඳ නිමාවක්. හොඳ නිගමනයක් බවට පත් වෙනවා. ඊට පස්සේ සඳහන් කරනවා එහෙම රූප ආශාවක් රූපසන්නාවකින් පෙර රූපයක් දිහා බැලුවා නම් කවදාකවත් ඒ රූපයට මේ විද්‍යාව යට කරගෙන හිටින්න පුළුවන් කමක් නැහැ. ඔහු මේ කාන්තේම නිවන සම්පිතේ. නිවන ළඟයි කියලා උමාවිතක සාමනස දේශනා කරන පරිවර්තනයේ සිංහලක් සාධිකාර දීලා ශ්‍රීමුක දේශනාවක් වශයෙන් මේ ධාතය ඉදිරිපත් කරනවා. ඉතින් මේක භාවනා කරනකොට ඒ පැත්ත මේ පැත්ත දාලා අවසල ගත්තොත් කියලා ධර්ම දේශනාවදී නකල් කරපු කොටසේ ඉඳලා ඉදිරියට හරි ගැඹුරකට යන්න පුළුවන් අද අපි කරන භාවනාවේ අපි අද පටලවිලා ඉන්න තැන අපිට අද වෙලා තියෙන දේ බොහෝම ජයයට පේන්න ඉඩ තියෙනවා. ඒ මොකද අපි නොදැක්ක නොදකින්නේ දැනටත් දකින්නේ නොපවතින්නේ මත්තලා දකින්න වෙයි කියලා හිතන රූපයක් මත භාවනා කරන්න ඕනෙත් නෑ කෙලෙස් උපදින්නෙත් නෑ අපිට ඒක ප්‍රශ්නයි නාපි ශබ්ද ගණත් එච්චරයි අයින් නැති ඉති ශබ්දයක් නාහලා පිනවනම් අහන්නෙත් නැත්නම් ඩාට අහලා මතකෙත් නෑ ඉතලාට අහන්න වෙයි කියලා දන්නවනේ ඒකන භාවනා කරන්න ඕනේ මේ විදිහට සදා කලින් දිගන්නේ පහළ වෙන ඒ හයක් වූ ආකාර ආරම්භන මත භාවනා කළ යුත්තේ ඒ රූපය, ඒ ශබ්දය, ඒ ගන්ධ, ඒ රස, ඒ පහස, ඒ ධර්මතාවය රාග දේශ වශයෙන් ප්‍රකට වෙලා ඉත ඒ පිළිබඳව මනසකාරයෙන් තමයි. ඉත ඒ පිළිබඳව යාවදාට තොරන් යවුවත් විතරයි. ආතෝක සාතක කරියොත් තමයි. ඒක අල්ලගෙන මෙහාකට මෙහාකට කරලා යන කරේ එළි දාගත්තොත් තමයි. එදා ධර්ම දේශනාවේදී මතක් කරගත්තා. අපි අහන වෙලාවක් ගන්න. නැත්නම් දැන් බලන වෙලාව ගන්න. මේ දේශකයන් වහන්සේ විසින් අදහන විකුත් කරනවා. ශ්‍රාවකයන් වහන්සේලා විසින් ඒක අනික වැඩිචාම ඒ ඇලීම සිිතේ. මේ ඇලීම අර්ථ රසය වශයෙන් දෙන්න පුළුවන්. ඒ සංකද්ද තරංග වලට අහනවා කියන වශයෙන් හෝ වේවා ඌරු මනසිකාරයේ යෙදෙනවා නම් අපි උදා මතක් කරගත්ත ඒ බුද්ධිලා තුළ දැකීමක් සිදුවෙන්නේ නෑ ඒක. දිවේ රටබැලීමක් සිදුවෙන්නේ නෑ ඒක. නාසයෙන් ආග්‍රහණයක් සිදුවෙන්නේ නෑ ඒක. අයින් පාසක් ලබන්නේ නෑ ඒ වෙලාවේ ඉතින් වෙනත් ධර්මාරම්මන ආරම්භ වීමක් වෙන්නේ නැහැ ඒ වෙලාවේ සුදු අතිර සමනයි එහෙමනම් ওই භාවනා කළ යුතු නම් කළ යුත්තේ අතිර මත සමනයි අනිත් ඉන්ද්‍රයන් පහෙන් කෙලෙස් උපදින්නේ නැහැ අනිත් ඉන්ද්‍රයන් පහ මත විපස්සනා කළ යුතු නැහැ ඒක අවශ්‍යයි මේ බණහන් ගමන් අකුල තරංගයි වටපිට බලංගයි නානාත්වාකාරයෙන් අර කරන දෙයට නිලිහිදී මුළු හදින් නොකර දෙචාවර වෙච්ච හිදී. ඒ රත් වේදක කටයුතු කරනවා නම් ඒ පුද්ගලයා ඒ අවස්ථාවේදී ඇදිලා හරියට කරන්නේත් නැහැ. එහෙමේ දිනුම් බල කරන්න ආව බැතිල්ල කරන්නේත් නැහැ. ඒ නිසා උපදින්න ආව කෙලෙස් ප්‍රමාණයේ සීමාවකුත් නැහැ. කොතනින් පටන් ගන්නවද කොතනින් කෙලවර කරන්නවද කියලා සීමාවක් කරන්නත් බෑ. ඒ විපස්සනා අරමුණ ප්‍රමාණය වෙනත ගන්න. ඉතින් ඒක යරකට එකක් කරගෙන ඉගෙන ගැනීම. කරන දේ 100ට 100ක් සම්මුති හරියි. ඒක තමයි මේ ධර්ම ගෞරවය කියන්නේ. ඒක තමයි මේ ආචාර ධර්ම පද්ධතිය කියලා කියන්නේ. ඒක තමයි ඉන්ද්‍රිය සංවරය කියලා කියන්නේ. ඒක තමයි සෝමන ධර්මය කියලා කියන්නේ. මේක තමයි සතිපට්ඨානය කියලා කියන්නේ. මේක තමයි සතිය කියන්නේ. කරන වෙලාවේ එකක් 100ට 100ක් කරනවා නම් ඒ ඉතලෙත් දුක දෙන්න හෝ නෝබ දෙන්න හෝ ඉඳ කියනවා. හැබැයි පහකින් උපදින දෙන කෙලෙස් එකක් දැනගැනීමේ මාර්ගයේ ඉබේම නතරයි. මේකට කියනවා ව්‍යතිරේක ණය. ඒක අර භගවතුනාන්සේ හාරිගේ මාළුක පුතුකාන්තින් අහන්නේ අවෙන් දැකලත් නෑ, දකින්නෙත් නෑ, දකින්නෙත් නෙවෙයි, මාතර දකින්නෙත් නැත්නම් මේ ගැන ඡන්දෝවා, ප්‍රේමෝවා, රාගෝවා. සම්භයක් ප්‍රේමයක් රාගයක් ආවෙන්නේ නෑ. එනිසා අපි ආනාපානී කරන වෙලාවේදී ආයෝ කයේ ඒ වායෝ කොටක දාපේ හැපෙන තැන උදේ දෙන්නේ හැදින බලන වෙලාවේදී මුළු හදින්නේ ඒ අරමුණේ හිත තිබ්බා නම් ඒ යෝගාවචරයට ඒ මත ඌර්ණ පරිත්‍ය ඌර්ණ දක්ෂතාවයක් ඇතුවා හෝ වේවා නැතිවා හෝ වේවා අරමුණේ හිත තවතිනකා සංකේත වෙන්න පුළුවන් මගේ ඇහෙන් මේ වෙලාවේ කෙනෙක්ට දුන්නේ නැත කනින් මේ වෙලාවට දුන්නේ නැත නාසයෙන් දේ උපදින්නේ නැත උපදිනවා නම් මේ පළමුව සිටිනා වූ ආනාපානයේ මතයි නැත්නම් මේ පළමුව සිටිනා වූ තුන්වෙනි යනකලේ මත. ඒ නිසා මේ කඩින්දේ අතරක් ඉන්ද්‍රියන් පිළිබඳව ඉබේට ලකුණු ලැබෙනවා. වෙන විදියට කියනවනම් 166ක් ලකුණු හම්බෙලා තියෙන්නේ ඉතුරු 33ක් සාර්ථක කරගත්තොත් ඔහුට ප්‍රශ්නේ පවතින්නේ විශිෂ්ට සම්මානයක් ලබනවද නැද්ද කියන එක විතරයි. නැත්නම් සම්මානයක් ලැබෙන්නේ. අද විභාගයට පාස් වීමේදී දක්වන ලකුණු තමයි. මේත් මඩයි මේත් මඩයි අබ්බපාතස්ස අකරණ කුසලස්ස උපසම්පදා සතිත්තරියෝ දපන අපි සිල් පාපයන්ගෙන් අය උදේකින් පහළ වෙන්න පුළුවන් යෝර ගන්න පාපයන්ගෙන් හතරක්ම වටා කරුවා කියන මේ ඒක තමයි හිතේ මේකට කියන අභ්‍යාසය එක ණය කියලා ඊනදී ප්‍රතිපක්ෂේ වටහා ගැනීම ණය ක්‍රමයේ මේක ශිෂ්‍යාදායි දෙයක් නෙවෙයි ඒවා පොත්පත් ලියන ව්‍යාකරණාචාර්ය මහන්සියලාට කර්මස්ථානාචාර්යන් වහන්සේලාට අයිති කොට රාකු එහෙම නමුත් ඒ ශිෂ්‍යයාට දැනගත්ත දවස් ශිෂ්‍යයාට සන්තෝෂයක් ඇති අපි ආනාපානේ නිවන් නොදැක්කත් ඉන්නේ ඇයිදලි මේ නිවන් නොදැක්කත් අදු ගාන මේ වෙලාවේ හේ එන්න තියෙන අප්‍රමාණ කෙලස් සංග්‍රහාවක් කතා නාසයේ ඉන්න තියෙන කෙලස් සංග්‍රහාවක් කතා මේ කණේ වෙන්න තියෙන කතාවක්. අනිත් ශරීරයෙන් එන කෙනෙක් කපා හරිනවා වෙනවා හරියටම අරමුණේ හිත තියෙනවා. මේ නිසායි මතක් කරන්නේ ඉන්නේ නැතිව බලනකොට නාසිකාග්‍රේ ආනාපාන වශයෙන් බලනකොට ආයත හිතේ ගන්න එපා කෙනෙක්. ආයත හිතේ යෙදුවොත් ඒ නාසිකාග්‍රේ ඒකාග්‍ර වෙන්න හිතේ අවස්ථාව නැති වෙනවා. සතිය දෙකද වෙනවා. අයින් වුණත් කෙනෙකුට දෙන්නේ දෙකේ. හොඳක්ුණත් දෙයක දෙන්නේ කියනවා නරකක්ුණත් දෙයක දෙන්නේ කිය. ඒ විතරක් යානාපාණය අපහැරීමේ තියෙන අපගල අදක්ෂ භාවයක් සිද්ධ වෙනවා. ඒක නිසා ගත්ත අරමුණේ හිත පිහිට වීගෙන ඉබේම ලකුණු 66ක් හම්බෙන්න ගන්නවා. මේ විදිහට ආ හිත අය ඉන්ද්‍රියේ කොහොමදාකත් එකම වෙලාවක් නැහැ. ඒක මේ මෝඩ විමෝණ කියලා කියන්නේ කිස්කෙන අදහයෙන් අස්විතවත් විකර්ජනේ හිතාන්න මොන සබින්ද්‍රියක්ද අන වේලාවෙ මේ හය වැඩ කරනවා කියලා. තන දිව නාසය ශරීරයේ හිත වැඩ කරනවා කියලා හිතනවා. මොකද සතිය මේ රට කරන්නේ මේ රූප බලන මේ ශබ්ද අහන මේ ශබ්ද අහන මේ රස බලනවා මේ රස බලන මේ ගඳ බලනවා මේ ගඳ බලන මේ කයි පහක ලබනවා ඔය කල්පනා කරනවා. මේ හය විදිහට බලන්නක විදිහට මේ මේ ආලෝක කරගෙන වගේ වේගයෙන් වැඩ කරනකොට පිටින් රස් විහිදෙනවා කියන්නේ. රස් විහිදෙන්නේ ඒ ඒක සංවල විදුලි විදුලි වරින් වරපත් වෙන්නේ නිවෙනකොට රස් විහිදෙනවා දෙන්නේ. අපි රස් විහිදවා ගන්නවා හිතේ. නමුත් විදුලි නෙමෙයි හිතේ මේ වරින් වරපත් වෙන්නේ නිවේ. ඒ වගේ අහපත් වෙන වෙලාවක කන නිවේ. ආය කන නැති නිවන් දැකලා ඉවරයි. ඒකට ආය භාවනා කරන්න දෙයක් නෙමෙයි. නමුත් අපි ඇහැපත් වෙලා දෙනයි ඇහැපත් වෙලා බව දන්නේ නැතිනම් අපිට මේ භවතනාක කියන එක අනුවන්නේ අදහන්වත් බැහැ. ඒක සත්‍ය පිටාන උත්සාහ කරපු දිනාට නම් දකින වෙලාදී වැටීම, ආහන වෙලාදී අහීම, ඉන්දර වෙලාදී පිළිීම, ආස්වාද ප්‍රසවාස කරන වෙලාදී ආස්වාදී ප්‍රසවාස කරන මෙනෙහි කරන කෙනාට නම් කොච්චර දෝ අවස්ථාවල් තියෙනවා ඒ දේ කරනකොට රූප පේන්නේ, ශබ්ද ඇහෙන්නේ අරමුණේ මේක විමග්න වෙනවා ඒ නිවර්ණ වීම නිසා අරමුණ වඩ වඩාත් ලං වෙනවා අරමුණේ විස්තර පේනවා කියන එක භාවනා කරපු දෙනා උත්සාහ කරපු දෙනා නම් මේ නමුත් ඒකත් හිතෙන්නේ අමර ඒ විදිහට ඒක දැනගත්ත ගමන් ඇයි මේක පේන්නේ නැත්නම් ඇද්ද කරලා බලන් විතර තරමටම මේ මම මාගේ හැඳින් සක්කාය දිට්ඨි වැඩිකම තියෙන නිසා ගුරුවරු ළඟ තියාගෙන උදාන් වල ඇද්දක වහගෙන භාවනා කරන්නේ සද්ද ඇහින් නැති වෙලට ඉඳගෙන භාවනා කරන්නේ ආය හොඳට පහසුවට පවත්වාගෙන භාවනා කරන්ට බය නැතුව අරුණේ හිත නිමග්න වෙන්න අරින්ද ඒ අතරන දැස්සේ කාරින්ද එපා පිළියව වෙනස් කරන්න එපා ශබ්ද අහන්න එපා එන අවුත් එහෙම අර අරුණේ එක වරකට එකයි කරන්න පුළුවන් මේ කියන තේන දේවත් අදහ ගන්න බැහැ. ඒත් මම හිතන්නේ මෙතන බහුතරය මේ මට්ටමේ ඉන්නවා කියලා කවුරුත් දැන් ඒකේ තේරුම් අරගෙන කියනවා මේ තේරුම් ගත්ත දේ ප්‍රත්‍යක්ෂයේ වශයෙන් ආස්පති වටහා ගැනීම දුර්ල තමයි මෙතන තියෙන්නේ. ඒකට තමයි මේ කාදික සූත්‍රය ඉදිරිපත් කරන්නේ. ඒ නිසා අපි සබ්දයක් අහන වෙලාවක ඇහෙන් දීකේ ඉන්නේ. ඒක බලන වෙලාවදී සබ්දනේ ආයේ ආගේ එක එක බලනකොට මූල කර්මස්ථානයේ හිත පවත්නවා කියලා කියන්නේ මොන තරම් ආනිසංස ජනකද කියලා හිතා ගන්න. ඒ මොකද ඒ පැවැත් ඒ නිසා අනිකුත් ඉන්දියන් ධර්ම ඔක්කොම නිගන්නවා. ඒවා නිවිලා. පස්සේ ඉන්නේ ඒක විතරයි. එනිසා අධ්‍යාත්මික වේදනාවෙන් බැලුවොත් ලකුණු 66ක් ලැබෙනවා. ඒ වගේම තියෙනවා නියත්තනාය කියලා ඒ මේකේ ਸਰවඥාන්සේ යොමු කරව යොමු දෙන්න ආදාන්නේ මොකේද කියලා බලමු. අපි හිතන්නේ මේ මේ කියපෝ නොකිය ආදීනේ ප්‍රතිපක්ෂනාය දේරුම් ගන්න ක්‍රමයට මේ කියලා දීපු නිසා හෝ Taman මේ කියන සුබදාන සාව වටා දක්යි කියලා සුතමේ වශයෙන් හරි එහෙම වටහාගෙන යම් වෙලාවක Taman මූල කර්මස්ථානයේ හිත පවතින වෙලාවේ බොහොම ආදම්බරයි. ඒකට සතුටේ, ඒකට සාදු සමාදාන වෙලා කරගෙන යනවා නම් ඒ ඇති වුණා වූ ආනාපානය නැමෙ හිත යොදාගෙන කරන්නා වූ ආනාපානය. එහෙම නැත්නම් ඉදිරියේ තීන්දුව ඇතිවීම මත රාගයක්, ද්වේෂයක්, මෝහයක් පහළ නොවන කාලෙට ඇත්ත ඇති ඇතිම දැකගෙන ඉන්නවා නම් ඒ මැත්තේ රාගෝ ආපේමෝහා සම්දෝවා කියන කාරණා නැති වෙනවා. මේක අරිත වැඩි ටිකක් ගන්නේ. එකම අරමුණයි ගන්නේ ඒ අරමුණ මතත් සංයෝවා රාගෝවා පේනවා. ඒක පිළිබඳව සංඥා අනේ මට මේක උනා හොඳයි කියලා ලොකු කොටවත් සංඥා මෙහෙම වෙන කරන්න ඕනේ මේක මට කියලා තුනක්වත් කලතුන්නේ. රාගයක් පහළ වෙන්නේ නැහැ ප්‍රේමයක් පහළ වෙන්නේ. ආන් එතකොට ඒ අල්ලගත්තා වූ එක මතත් සාදාංග වශයෙන් ඉන්නකොට පත් වෙනවා. රස්නේ වෙලා තියෙන්නේ එහෙම වෙනකොට යෝගාචරයට හරි පාළු ගතියක් ආයි. එහෙම වෙනකොට යෝගාචරයට හරි ඒකාකාර ගතියක් ආයි. එහෙම වෙනකොට මේ යෝගාචරයට නීරස ගතියක් ආයෙනවා. සිද්ධි බහුල නැති ගතියක් ආයෙනවා. එපා වෙන ගතියක් තියෙනවා. ධම්මල ගහලා යන්න හිතෙන ගතියක් තියෙනවා. ඒ නිසා මේ ණය මෙයත් ණය වශයෙන් සර්වඥාන්සේ දේශනා කරපු දෙක මේ මේ අටවචාන් වහන්සේලා පෙන්වන්නේ යම් හයක් හෝ ආයතන වලට සහිත මේ බුද්ධලයා සර්වත්‍ය දේශනාව අහලා සමදාන් අරගෙන ඒක ආරම්භණයකට ඒක ආයතනයකට හිත යොදාගෙන ආයේ කායાનුපස්සී කියන විදිහට කාය ආයතනකට හිත යොදාගෙන අල්පනා කරගෙන මනසිකාර යොදාගෙන කටයුතු කරනකොට ඇහැකන නාසය දිව වැය. ඒවා නිවන් දකින්න. නිවන් දැකලා කායයේ උපදින්නා වූ අත්ති ආනාම වශයෙන් හෝ රූප වශයෙන් හෝ ඉදිරිපත් කරනවා. ඒ ඉදිරිපත් වෙච්ච දේ පිළිබඳව සංනාමාන දිස්කේ නැතිව මේක කියන විදිහට ඡන්ද රාග ඡන්දෝවා පීමෝවා රාගෝවා ඡන්දයක්ෝ ප්‍රේමයක්ෝ රාගයක් මතුන වෙන කාලෙට එයම නිමෙහි කරමින් ගත කරනවා නම් මේ මැත්තේ තියෙන කෙනෙක් ටිකක් ක්‍රමයෙන් විරෝධව පටන් අරගෙන ටිකෙන් ටික ටිකෙන් ටික දෙවිගෙන යන හැටි තමයි කරන්නේ ඒ තමයි නෙයියක් කියන කියන්නේ සරුවචනාතේ යොමු කරවන්න හදන්නේ යොමු දෙන්න හදන්නේ ඒකට. මේක සාමාන්‍ය සුද්ධ විපස්සනා එහෙත් සමත යානික සමත පූජාංගක විපස්සනාදී දෙන්නනවා අත්හාපන්න ණය විදියට. අත්හාපන්න ණය කියන්නේ අර්ථයට සමුදුවන ණයක් කියන. ඒක සරුවචනාතේ දෙලින්ම කියලා නැහැ. නොදුතරු නොදුතු රූපයක් මත කෙනෙක් පහළ වෙන්නේ නැහැ කියන එක තේරුම් ගන්නවා. එතකොට හරවචනාන්ති කියලා නෑ ජාතක රූපයක් මතක් මෙනෙහි කළා කෙනෙක් පහළ නොවන තාක්ෂරපත් වුණා නම් ඒකක් නිවනක් කියන එක ආසංගනාය ක්‍රමයක අපිට ගන්න අයිතිවාසිකමක්. ඒක තමයි මේ දින යන හදන්නේ. නමුත් සර්ප වශයෙන් මේක ගන්න පුළුවන් වුණාට හිත කෙනෙක් මේ මට්ටමට ඇවිල්ලා තියෙනවා ආවට මොකද දන්නේ නැහැ. ඒ නිසා තවත් ගොරෝසු දේවල් හොයනවා. කාම රාග හොයනවා. කාම ඡන්ද හොයනවා. කාම ප්‍රේම හොයනවා. ඒ ඡන්ද රාග ප්‍රේම නැති වුණාට පස්සේ ආරමුණ වෙන්නේ ඒ ධ්‍යාන කප්පයකටපත් වෙන එක. ධ්‍යාන ගන්න බැරි කප්පයකටපත් වෙන එක. ඒ අරමුණේ අදුතරමින් මේ නාම රූප දෙක කියලා අපෙන් කරගන්න. අදුතරමින් මේ අරමුණේ පින්දීම හැදීම දෙක වශයෙන් කරගන්න බැහැ. ඇතුළේ පිටවීම කියන දෙක වශයෙන් කරගන්න බැහැ. මේ ඔක්කොගෙම මූලික කලර අවස්ථාවකදී අරගෙන ගන්න. යෝගාවචරයක් පස්සේ. මේකා යෝගාවචරයට ඒ අතර පස්සේ යෝගාවචරය කියන එකම සරල තමයි පටන් ගන්න තියෙන ඕලෝ ඕලාරික ගෝරේසිකන පටන් මේ කියනවා වූ දියුම්කල දක්වා යන හැටි හැමදාම කීයේ බලන් ඕනේ සැකනම් ලියන්න ඕනේ ඊටත් සැක ඊට දෙකම තියාගෙන සාකච්ඡා කරනවා. සාකච්ඡා කරනකොට වැටෙනවා අරමුණ ඊටපත් වීම තමනි වායු කොටක ධාතුවට ඊටපත් වීම තමනි අයෙන් නාසයෙන් කනින් අයෙන් කනින් නාසයෙන් දිවෙන් කියන මේ කෙලෙස් උපදින කරන ආකාරය කියන. ශරීරයේ උපදින ආ වූ අනෙක් කෙලෙස් ඔක්කොම නතර වෙනවා. ඒවා නියම් දැක්කා වාගේ සංසිඳනවා. හැබැයි සංසිඳෙන්න නම් අර අරමුණේ හිත නිමග්න වෙනවා. මේ නිමග්න වෙන තාක්කල් තාම හිත පවතින්නේ සම්මුති මට්ටමින් නැත් වෙන්න පුළුවන්. නමුත් ඒ විදිහට තමන් හිත ප්‍රමෝද කරගෙන දැන් අරමුණේම හිත හිතියා, ඒ අරමුණේ හිත නිමග්න කරන්න ඕනේ. අපේදී අපි කියන්නේ අතිලාපන ලක්ෂණ සති. අරමුණට හිත බස්සන්න ඕනේ. අරමුණට හිත ඉලාපස්සන්න ඕනේ. නිමග්න කරන්න ඕනේ. නිමග්න කරපුවාම මොකද වෙන්නේ? අරමුණ ඇති හැටියෙන් පේන කොට අරමුණ මත හෝ සන්දෝවා පේනෝවා රාගෝවා කියන විදිහට අර පිළිච්ච තේනහස ගති අර තියෙන බැඳෙන ගති අරමුණ නැතිය. කමදාන් සුද්ධ කරන්න ගියාම ඔබ තමයි ප්‍රධානම චෝදනාව තියෙන්නේ දැන් අරමුණ දැනෙන්නේ. දැන් අරමුණ පේන්නේ නැහැ. ඒ නිසා හිත එක්කෝ නින්දට වැටෙනවා. ඒ නැත්නම් හිත අරමුණ හොයා ඉදිරිය. අයියෙන් හුස්ම අරගෙන බලනවා. අයියෙන් බඩ බොම්බල බලනවා. ඒ මොකද අර අරමුණ නැති කිරි. නමුත් මේ දේශනාවේ සඳහන් වෙනවා මේ කාන්තේම නිවනට කිට්ටු වෙනකොට අරමුණ නැත සංගරාග ප්‍රේම අදිරා අරමුණ එන්ටෙන් ටෙන් දෙන්න සංසිඳ. මේ සංවිදියාව කියනකොට කුංචි කාල කුමාරකට හැදිච්ච කෙනෙකුට නම් මහා පාළු ගතියකට ගෑනවා. තමන්ගේ කයි ඈත් වුණා වගේ තනියෙච්ච ගති දැනෙන. කාය ඇති වෙනවා. සංඛා සංඛා ඇති කරනවා. නීලස ගති පහල කරනවා. ඒකාකාර ගති පහල කරනවා. යමනෝක්කාර ගති ගහලා කරනවා. ඒ මොකද මේ පෙච්චර දෝ සංසාරයක් පුරා ගినాව මේ සත්‍යය දිට්ඨිය දැන් හඳරෙන්න කලින් පොඩි වෙන්න පටන් ගන්නවා. මුනි කාය දරා ගන්න බැරි තත්ත්වයකටපත් වෙනවා. සමානාද උස්ම හිර කෙරුවා වාගේ, ඊළඟ තද කෙරුවා වාගේ, එනත විද්‍යා වතුර දාලා මිරිකන්නා වාගේ, දාහ ගති, හැලෙන ගති, නානා ආකාර ගති මේ සෑම දෙයකින්ම පරිච්ඡේද වෙන දේවල් වලට හිත යොදමින් নানা ආකාර විදිහට අඬනවාට දූෂ්‍යක් වෙන්න වගේ කටයුතු කරන්න ගත්තොත් කවදාකවත් මේ ගමනේ කෙලවර කරන්න බෑ. එතකොට ඔය විදිහට රාතිපත්තාන රූපයේ ඉස්සේ විදිහට හත් දවසින් ඕ අත් අවුරුද්දේ වැඩේ කරන්න හම්බ වෙන්නේ. භාවනාවේ ඉතින් රාතිපත්තාන භාවනාවේ ਉਹ පෞද්ගලික අවුරුදු දශක හතර කාලය තුල සෑහෙන ප්‍රගතියක් ඇති වෙලා තියෙනවා. එහෙනම් අපි සතුටුදායකයි අපි තමයි සාක්ෂියකට. නමුත් මේ කාරණාවට එනකොට නම් තාම පවතින්නේ පහළ බාලාංශය. මේ කාරණාවට නාතු යෝගාවතර දුක බොහොම තිකයි. නමුත් ඇවිල්ලා එක කියාගන්න බැරි දුක බොහොමයි. මේක විදලා කරලා දෙන්න පුළුවන් වුණු කර්මස්ථානට හරි අඩුයි. ඒ නිසා සාසනයෙන් තෙන් තෙන් තෙන් බොඳ වීගෙන යන ගතිය අදෝ පේන්න තියෙනවා. සාසනය පිළිබඳ කටළු කතා කරන්නේ මේ භාවනා ගමන වත්තන් ගහගෙන ධන හෝනද අත්තන් ගමන සාක්ෂි හතයි. ඒ මොකද අර අදාළ නැති ඉන්ද්‍රියන්ගේ කෙලෙස් නැතන භාවයක් අදාළ වායකොත් අපදාතුමට කෙලෙස් ගියටි යන භාවයක් දැනගන්නකොට යෝගාවචරය කොණ්ඩ කර ඉතර ගන්නේ නැත්තම් යෝගාවචරය තමයි ඒක සම්පාහන්සනය කරගන්නේ නැත්තම් යෝගාවචරය දැඩිය දිස්ථාන දීලවා ගන්නේ නැත්තම් යෝගාවචරය වෙනකට වඩා කම තහන කාටච්චා කරන්නේ නැත්තම් ඉතින් කාගේ තරමද ඉතින් සතිය දෝෂයක්වත් සතිපට්ඨාන සූත්‍රයේ දෝෂයක්වත් සර්වඥාන්තිගේ දෝෂයක්වත් ධර්මයේ දෝෂයක්වත් මේ මාර් බලයේ ක්‍රියාත්මක නැති. මේ මාර් බලයේ විස්තර කරනකොට විස්තර කරනවා ඊට කලලා ඊටත් භාවයට පත් කරලා වහා ආසනෙන් වැඩි ඊටවලදී එක ක්ලේශයක් කිය. මාර සේනාවක් කිය. ඒ නතු අර මුනේ හිත හිතියොත් නිින්ද යන ගතියට අර හිත කඩාවැටීම මට්ටමකටපත් කරගන්න පැත්තකට පස්සේ. මේ දෙක මේ දෙකට හිත නොතබා, ඉඳ නොතබා ඍජුව දෙවෙනි මට්ටමක වීර්යයක් නගායිද වාගෙන, අද්දහිත වීර්යයේ කියන වීර්ය ගල්වාගෙන, වීර්යයට ගෙනියන්න නම් එසේ මෙසේ ශක්තියක් තිබුණා. ඒ විතරක් නෙවෙයි Tamanda වැටෙන ධර්මයේ දහසක් නැයි. ව්‍යාපිරේක ණය, අත්හාපන්න ණය, මේ යත්ත ණය නානාකාරයෙන් යටේන දේවල්. ධම්ම විචේර කාලා හිතනවා මිසක් අතුළු කතා කතා කරන්නාන්ගේ විසන මත අනුව කල්පනා කරන්න ගත්තොත් අපිට තේරෙන්න පටන් අර ගන්නවා කිසිම අර්ථයක් නැති දෙයක් කරන්න ඕන කියලා ඉතින් දිලිතියි. එතන මේ ඒ අරමුණක් මතුවෙලා කඩින්ගේ එක ඉන්ද්‍රිය ద్వාරක අරමුණක් මතුවෙලා ඒකට පූර්ණ හිත යොදලා සතුටක් වීමෙන් ඉතුරු ඉන්දිය ආයතවල කෙලස් නැටෙනවා නිවෙනවා කියන එක දැනගන්න එක ලොකු හයියක්. ඒක සාමාන්‍ය පළවෙනි පන්තිය. දෙක තමයි මේ මතුණා වූ අරමුණක් මෙහෙය කරමින් අරමුණටම මුණ දීමෙන් එයියත්තා වූ යථා ස්වરૂපේ දැකීමෙන් ඒ ద్వාරයේ මතත් රාග ප්‍රේම ඡන්ද පහළ වෙන බව අඩු වෙනවා කියලා ගැටගන්නේ යෝගාවචරය පරිණතයේදීන ඉතාම වැඩ. ඒ වෙනකොට යෝගාවචරය අත්දකින්නේ මොකක් වශයෙන්ද? රාගය, ඡන්දය, ප්‍රේමී නැතිවීමක් වගේ මේ අත්දකින්නේ. තරහයන ගති, නිර්සන ගති වැඩි වීමක් වගේ. ඒක ආකාරයකම වැඩි වීමක් වගේ. බය සං බය සංකාර වැඩි වීමක් වශයෙන් තමයි ගන්නේ. කිව්වා අර නියත ක්‍රමයේ තියෙනවා මේක කිව්වා නම් අරක ලොකියා කිය වෙනවා එනිසායේ Tamange ඇති සත්‍යය නැවත නැවතත් කියන්නේ නැවත නැවතත් සාකච්ඡා කරන්නේ මේ වගේ ධර්ම දේශනා එහෙම නැත්නම් මේ වගේ කාරණා ලියලා තියෙන සූත්‍ර කොටස් නැවත නැවත මතු කරගන්න නැත්නම් අපි ඉබේම මායාවේ නියුදුරට ලක් වෙලා නිකන් කාරණාවට පිටුකටවට ඉබේම හැලිලා ඒක නිසා මේ එක එක ඉන්ද්‍රියක් මත එකක්ම අල්ලාගෙන එීමතෝ සතිය පිටුවා ගැනීමෙන් ඒ අවබෝධ කිරීමේ සියල්ල අවබෝධ කරනවා කියන කාරණාව සමහරු යොමු වෙනවා අහනකොට. නමුත් අනන්ත වත්තේ සත්පඤ්ඤ සූත්‍රයේ බහුධාතුක සූත්‍රයේ සතිපට්ඨාන සූත්‍රය වගේ අතුවාවල සම්හාදිනිරණ විස්තර කරලා දීලා තියෙනවා ඒ අපි සත්‍ය ආනාපාන හෝ පිළිලා තියෙන ඒ මත හිත සීල සීලයන්පත් කිරීම තුළින් ඇයෙන් කන් නාසයෙන් දිවෙන් එන අරමුණ නතර කරනවා ඒවා නිවන් දක්වනවා ඊට පස්සේ මේ අල්ලාහගත් අරමුණ 100ක් රාගයක් ප්‍රේමයක් සංගයක් ඇති නොවන කාලෙට එහිම හිත පැවැත්වීමේ එයින් පාල වෙන්නා වූ නිවර ධර්ම නැත්නම් කෙලෙස් ධර්ම නිවරණ වලට යටිජේ කෙලෙස් පවා නැති කරගෙන යනවා කියලා මේ දේ කරගෙන යනකොට යෝගාවචරයට ඒ අර සියල්ලම දැනගන්න ඕනේ. සියල්ලම දකින්න ඕනේ. සියල්ල දකින්න නැතුව නිවන් දකින්න බෑ කියලා කරුවචනයේ දේශනා කරන ධර්මයේ හරස්කපනවා වාගේ තියෙන්නේ. සබ්බන් දිට්ඨියේ අදින්නිය. සබ්බන් දිට්ඨියේ පරිඤ්ඤය. කියන කරුවචනයේ දේශනා කරලා තියෙනවා ඒ කාය ගන්නවා නම් ඒ බාහිර ස්පර්ශා මේ බාහිර දරෝහි දේවල් අයි ප්‍රසාදයේ දෙක තුන හැටියෙ නිසා තියෙනා වූ පොට්ටබ්බේ මේ සියල්ල ගත යුතුයි. ඉතින් මේ සියල්ලේ හුඟක් වෙලාද යෝගාවචරය හිඳීමේ ඇතිවීමේ සිදුවන්නා වූ පසවි ප්‍රමාණය විතරයි සමහරවල්ලාට ගන්න. ආපෝ දකින්නේ තේජෝ දකින්නේ අනාට වායෝ ධාතු දකින්නේ නැති වෙන්නේ දෙකේ. නමුත් මේ පතවි දකින්නකොට අවදාකවත් මේ පතවිගේ ධර්මයේ තනියෙ හිතෙන්න බෑ. ඒ නිසා මේ කාන්තේ මේක පදස්ථාන වෙලා තියෙන වායෝ ධාතුව, ආපෝ ධාතුව, තේජෝ ධාතුව වැඩි වේලාවක් එහෙම බලන සිටීමෙන් භාවිත බෞද්ධයකට කිරීමේ ඔක්ක ඥානයටම අහු වෙනවා. යම් කිසි කෙනෙක් මට හොඳට පතරි ධාතුව දැන් වැටුණා, නැත්නම් හැපෙන ගතිය, ගොරෝසු ගතිය, කංකල තත්ත්ව මේ අර්ථස ගති පහළ වුණා. ඒ නිසා මම සිත මේ වශයෙන් තේජෝ ධාතුව අඳුනා ගන්න ඕනේ. අනුමාන වශයෙන් වායෝ ධාතු අඳුරා ගන්න ඕනේ කියවනේ ඒක කවදාකවත් යටිපතන් සම්පූර්ණ කිරීමකට යන්නේ. එන්නම නම් අටදී විතරක් සත්‍යදේ වශයෙන් යට වුණා ආපෝ තේජෝ වායෝ සුතමේ වශයෙන් හෝ සීතාමේ වශයෙන් යට වුණා නම් මේ හතර වෙනසක් ඇත්තටම ගන්නකොට මේ තේරෙන්නේ. සත්‍යයට වුණ එකක් අනුමානයට වුණ එකක් සුතමේ වශයෙන් යට වුණ එකක් සමාන වෙනවා. කිසිම රසයක් නැහැ. මේ දේශනා හොඳට පැහැදිලි වෙනවා. අටයි ධාතුව වැටුණා නම් ප්‍රත්‍යක්ෂ වශයෙන්. එළිම හිත දීවස බව මතාගෙන කපාගෙන උපාදින ගතිය මතාගෙන කපාගෙන එළිම හිත යොදවනකොට අනිවාර්යයෙන්ම අනිත් දේවල් අර ප්‍රත්‍යක්ෂ ඥානයට සාපේක්ෂව වැටෙන්න පටන් ගන්නවා. හිත මේ නෙවෙයි. අනුමාන නෙවෙයි. ඒක ආපතේ ධාතු ප්‍රධාන කරගත්ත ඒ හතරම වැටේ. මේ වැටෙන දැන් නාම ධර්ම තමයි. සීමාව ධර්ම වැටීමක් චේතනාවෙන් අරගෙන පෙන්වනවා දෙනවා ඒ ඔක්කොම ලක්ෂණ රසපත්තිපත්තාන පදත්තාන වශයෙන් අටපාඩම් කරලා එක එක එක එක බලාගෙන යන්න ඕනේ කියලා පාරකණ්ඩක් ඉඳතියි ඒක අභිදෝෂයක් ඇතුළේ ඒකේ කාරෘති අපේ මේ පරිත්‍යයට හොඳට සලකන කෙනෙකුට එහෙම අදහස ගන්න පුළුවන් නමුත් ඒකෙන් අදහස් කරන්නේ ලෝකේ ඉන්න තාකල් ඔක්කොම ආර්යයන් වහන්සේලා මේ සියල්ල දැනගෙන ගියයි කියන්නේ. අර ක්‍රමය අවබෝධ කරගත්තා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ වගේ. ඒක සාරිපුත්‍ර ස්වාමීන් ක්‍රමයේ කියන්නේ අනුබද ධම්ම විපස්සනා කියන. ඒකම ධර්මයක්වත් අතනර අනුක්‍රමයෙන් එක එක එක එක අරගෙන යන. මොග්ගල්ලාන ස්වාමීන් ක්‍රමයේ කියන්නේ යක්ති කෝටි කෝටි නෙන්තෝ විය. හරියට අරගෙන යන ඉන්නා හරියට පාරකට යදගෙන යන්නේ. දැනින් තනින් අනගෙන යන්නේ. බණේකට විතර හරයක් තමයි හැරෙන්නේ දිනවාදී. එතන හොඳට දන්නවා ඒකෙන් අර හැරෙන්නේ ඉස්ලා යනකොට ඉබේම යට වෙනවා කවර වෙනවා. ගායන ආවරණය. එනිසා මොග්ගල්ලාන ස්වාමීන්ගේ ක්‍රමයේ අර වගේ මුලිකන් අද දක්වා ඔක්කොම අදාගෙන අත්දාගෙන යන ක්‍රමයක් තියෙනවා. මොකද නාදී සිද්ධ ප්‍රාතිහාරය පිළිබඳ අග්‍රයි. සමක්ෂාවද අනුපතම ක්‍රමයේ බුදුහාමුදුරුවෝ බොහෝම අගය කරලා තියෙනවා ඒක සාහිත්‍ය ප්‍රසාරක විශේෂිත ක්‍රමයක්. ඒකත් කොහොමද මේ කියන ක්‍රමයෙන් Tamange ප්‍රත්‍යක්ෂ ඥාන හොඳට පොළොවට පෙළ හවුනාට පස්සේ අත නෑර අනිත් දේවල් කරන්න නමුත් අවබෝධ ඥානය පිණිස මේ සියල්ලම අවශ්‍යයි කියලා ඒ අන්තගාමී වෙන්න කරගන්න. ඒ පටිඝ ආදිය දැන ගැනීම අනිත් අවබෝධ වෙනවා. අපි හරියට කාය වශයෙන් ආය පොට්ටබ්බ වාය පොට්ටබ්බ ධාතු ආબોධ කිරීමෙන් ඇස නාසය දිව කන ශරීරය කියන මේ ඔක්කොම ඒ චිත්තක්ෂණේ පවතින දේවල් ඔක්කොම ආලෝකේ වට ගන්න. අවබෝධ කර ගන්න. ඒ නිසා පාරිසරිය මහරහතන් වහන්සේ දේශනා කළ තියෙන යෝගාවචර අත්‍යත්තේ අන්දේකේ හැතරෙන් දෙයිද. නානාත්‍ර දේවල් අපේ ඇහැට පේනවා. ඒකට ඇහව අහගෙන මේ අවකන්නාදි ගහගෙන ඕ අත්දැකගෙන ජීවත් වීම නේ ඒක නේ ඉන්ද්‍රිය සංවරය කියන්නේ. එහෙනම් පොට්ටේට ඉන්ද්‍රිය සංවරය කරනවා වෙන. ඇහැට රූප වැටෙනවා නමුත් ඒවා ගණන් ගන්න එපා. ඒ වගේම කන්දකසත් ඔක්කොම වැටෙනවා. භාවනා මධ්‍යස්ථානවත් ශ්‍රී ලංකාවට කතා පවත්වන ඇත්තෝ ඉන්නවා. පිටිමුත් වෙනවා. ඒ ඔක්කොගෙම විසම වෙන්න යන්න එපා. Taman ගා ගන්න දේවල් ගණන් ගන්න දේවල් නෑ. ඒ පන්දිසාවේ නිතරම කියන්නේ දෙයක් නෑ කියන්නේ ඒ දෙයක් නැති බවට ඒකපත් කරගන්න දාගන්න. ඒ වගේ තමයි නාසයේ විවිධාකාර ගඳ, දිවට විවිධාකාර රස, ඇඟට විවිධාකාර ලෙඩ රෝග, දුක් පීඩා, චිත වේදනා, කටු මේ පීති වේදනා පාළේ ඔක්කොටම ඒවා ඇඟට නාපු දේවල් විදිහට කරගන්න නම් ඒ වෙලාවේ අරමුණ මොකද්ද කියලා හිතෙන්නවත් වෙලා තියෙනවා. එනිසා මේ මාළුක පුත්‍ර සූත්‍ර දේශනාවේදී සර්වඥාන්සේ මාළුක පුත්‍රයට අර කෙලින්ම පෙන්නලා දීලා නොදකින්න නොදක්ක නොදකින්න නොපවතින මත්තරක් නොදකින්න දීපවත කෙලෙස් පහළ වෙන්නේ නැති ආකාරයෙන් හයින් ගේ පෙන්නලා යම් දවසක මාළුක පුත්‍රයෙක් ඒක දැනගත්තා නම් උඹට දුක්ඛේ දුක්ඛවත් සම්බන්ධයි දැක්කත් දැක්ක දේ දැක්ක බණින් අතර කරගන්න පුළුවන්. ඒක මත විවිධාකාර කල්පනා කරමින්, ඒක මත විවිධාකාර තොරන් ගහමින්, ඒක මත විවිධාකාරයේ බෝ කරන ගැතියට යන්නේ. සිතේ සිත නැත්තම් භවිෂ්‍යති. මට කාන්ට ඉතාම අමෙහි අප්‍රසන්න, ඒක ඉතාම ප්‍රේමනාප කාන්තලු දෙයක් දකින්න අහන්න පුළුවන්. නමුත් ඒක මත කෙනෙක් පහළ වෙනවාමයි කියලා දෙයක් ලෝකයේ ඇත්තේ නැහැ. පහළ කරගන්නා එක උඹේ අයිතිවාසිකම. කරගත්තොත් ඒකට ගෙවන්න වෙනවා. ඒ වගේම තමයි නාසයෙන් දිවෙන් ශරීරයෙන් ලබන්නා වූ මුතය. ඒවා ඉන්නේ අණ්ඩයි. මේ අත්තමයි ඒවා බදාගෙන ඒවට බය වෙලා ඒවා අනුව මේ විවිධ ආකාර කල්පනා කරමින් භාවනා කරේ. ඒවා එනකොට මේ භාවනා ආරමුණු වැඩි එකකට නම් භාවනා ආරමුණු යඩ ගන්න මට්ටමට එනවා නම් ඒකට මුළු හිත දාලා මෙහෙ කරන්න ඕනේ. මේ මෙහෙ කරනකොට භාවනා වුණොත් අත්‍යකට යන්නේ. මේ මෙහෙ කරනකොට ඇයෙන් අනේ නාසයෙන් දිවෙන් වෙන කෙලෙස් සම්පූර්ණ නතර වෙනවා. ඇයෙන් නාව කටක වේදනාව හෝ මිහිරි වේදනාව පමණක් වට එනවා. ඒකෙත් වැඩි වෙලාවක් අත්‍යනොට ඒක විකෘත දිනාව කෙලෙස් නතර කරගන්න පුළුවන් වෙනවා. අවසාන කරවත්තන දේශනා කරන විඤ්ඤාතේ විඤ්ඤාත මත්තං. මේවා පිළිබඳව කල්පනා කරමින් ඇතිවෙනා වූ බය ගතිය ඇතිවෙනා වූ අසරණ ගති, ඇතිවෙනා වූ නීරස ලක්ෂණ, ඇතිවෙනා වූ හිත අවිසෙන ගති, ඇතිවෙනා වූ හිත අංගර නිදිමත කරන ගති එන්නේ අණ්ඩයි. තුවා ඇතුම් බහගත්ත ලෙඩ, නිදංගත ලෙඩ බවට පත් කරගන්නේ නැවත නැවතට ආරාධනා කරලයි. ඒ නිසා ආපු විදීමක් විඥානයක් විඥානමත්යෙන් පවතින අතර වෙනවා. අන්න ඒක සඳහන් කළ සරුවත් වෙනවාගේ දේශනා කරනවා මාළුද්ද පුත්‍රය උඹ මේ විදිහට දුටු දෙහි දුටු කමෙන් නතර කරන්න දන්නවනම් අවුදේ අවු කමෙන් නතර කරන්න දන්නවනම් අනේ නාසයෙන් නාසයෙන් දිවෙන ශරීරයෙන් එන දේ ඉපමණකින් නතර කරන්න දන්නවනම් හිතට මත එන දේ එතනින් නතර කරන්න දන්නවනම් ඉතින් ඒක නිසා යෙත් කරලා ගන්නෙ නේ මම ආවා දෙයක් අයි කියලා අන් වෙන්නේ ආවා දෙක නොදක්කයි කියලා අන් වෙන්නේ නැහැ ආවගේ අහුවයි කියලා අමුතු වෙන්නේ නැහැ. නෑවුවයි කියලා අමුතු වෙන්නේ නැහැ. ඒක විස්තර වෙන්නේ. ඉතින් කොටලවා අර සිංහා පොරවා ගත්තා වගේ අමුතු වේදයකටපත් වෙන්නේ. ඉතින්කට අමුතු වේදයකටපත් වෙන්නේ නැත්නම් මේ මත්තක උඹගේ සක්කාය දිට්ඨිය ආදී ධර්ම පහළ වෙන්න දෙයක් නැහැ. නිසා ඒකත් මේකත් නැත්නම් එතනම තමයි දුකේ කියලා වර්ගය. ඒ නිසා සතිපට්ඨාන සූත්‍රයේ ලක්ෂණයේ සතිය අපි ගෙනියන ගැඹුර බැලුවොත් ඉතින් වෙන විදිහට කියනවා සර්වඥාගේ දකපු කාලෙට දන්නවා නම් අපි තව සත්‍ය කොච්චර පැතිවලින් දිනු කල යුතුද ඒක විවිධ පැතිවලින් තේරෙන ආකාර තමයි ඇත්තත්තේ අන්දේක සේගත කරන්න කියන රූපයක් දැක්කම දැක්කපමණින් නතර කරන්න කියන මේ දකින්න රූපයේ මෙනෙහි කිරීමෙන් තමයි නුවණට නුවණ දාලා අරමුණ බැලීමෙන් තමයි ඒක කරන්න පුළුවන්. නමුත් අපි ධර්මතා කරගත්ත විදිහට ඒ රූප, ශබ්ද, ගන්ධ, රස, විසේ ආධුනික යෝගාවචර ඉතර දර්ශනය. මොකද ඒවා ධානාත්ම ශබ්ද බල මේ සංසාර බැරි. ඒ නිසා ඊට වඩා බොහෝම ඕලාරික ගොරෝසු කායේ කායානුපස්සී. කායේ කායානුව බලන හැටියට තමයි ගත කරන්නේ කියන්නේ. නමුත් ඒ කායේ කායානුව බලනකොට අවදාකවත් හරිම හරිලා වෙන්න පුළුවන්, නොහරිනා වෙන්න පුළුවන්. ඒ මත වේදනා පහළ නොවීමක් වෙන්නේ නැහැ. නතර වෙන්නේ නැහැ. මේ කාන්තේ මෙත් සුඛ වේදනා දුක් වේදනා කියන දෙකෙන් පහළ ඒ පහළ වෙනකොට ඒ මේ පහළ වෙන දුක සුඛ වේදනාවල් නොසලකා මූල කර්මස්ථානයේම ඒක පවත්වන්න පුළුවන් තරමට සූර්ණන් ඒ තාක්ෂයට යෝගාචර මූල කර්මස්ථානෙ විතර පැවැත්විය යුතුයි ඒක දිගන්න අරකයි මේ මූල කර්මස්ථාන ඉඳ ප්‍රවැත්වීමෙන් මට කවදාකවත් වේදනානුපස්සනාව කරගන්න හම්බ වෙන්නේ නැහැ. චිත්තානුපස්සනාව කරගන්න හම්බ වෙන්නේ නැහැ කියන එකක් ඇත්තේ නැහැ. ආධුනික යෝගාවචරය කොහොම වුණත් යම් කිසි මට්ටමකට භාවනා කරපු කෙනෙක් ඡන්ද දේවි අත උස්සාවි මූල කර්මස්ථානයේ බලාගෙන ඉන්න ගමන් ඇති වෙන නැති වෙන වේදනාව දැක ගන්න පුළුවන් ශක්තියක් ජීවන සතියේ තියෙනවා. මේක සතියේ බලවත් තමයි. ඒක සතියේ සමරස භාවයකටපත් වෙනවා. මූල කර්මස්ථානයක් වෙනවා වේදනක් වෙනවා. චිත්තාන දසනාවක් වෙන්නේ කියන. ඒ අතරම ධර්මානුපස්සනාවක් වෙනවා අදුගාණේ මූල කර්මස්ථානයේ බලායනකොට රූපයක් තෙල්ලා යන හැටි හිතෙන්ම වැඩේට වැඩ කරන්න බලනවා. සාධ්‍යයක් ඇවිල්ලා ඒ සාධ්‍යයකට ආමන්ත්‍රණය කරලා යන හැටි මූල කර්මස්ථානයේ හිත පවතින පිට වැටෙන්නේ කියන. ගන්ධක් රසක් ඒ වගේම හිතවිල්ලක් නැතිලා යන හැටි දැක ගන්න පුළුවන්. එනිසාමී සානුපස්සනා විතරක් කරුවට අනිතව නැති වෙයි කියන බයක් ඇති වෙන්න බෑ. ඒක මේ අත් අවුරුද්දක් හෝ අත් දවසක් යන වැඩක් නෙවෙයි. බොහෝම ඉක්මනට සතිය පිටුපිට අධිහිමෙන් කටයුතු කරනවා නම් ඒක තේරුම් ගන්න පුළුවන් නමුත් හොඳ යෝගාවචරය ඒක කියමනේ ඒක අමතාන් සුද්ධ කිරීම නම් කරන්න නැති නිසා. ධර්ම ගෞරවය නොපිහිටන නිසා මෙවුවා නිකම්ම නිකන් නොසලකී දේවල් ගන්න යටයක්. ඒ කියන්නේ යෝගාචරය නිවන කියලා හිතන්නේ වෙන මොකක්ද ඒක. ඒකත් ගැන නිවන. ඒ නිසා මේ අවස්ථාවේදී භාවනාව හරියයි කියලා හෝ නොහරියයි කියලා හෝ නිරීක්ෂයකට පැමිණීම අර අරමුණකට රාග, තේන, ඡන්ද ඇති කළා වගේ යවන්න. තමන් තියෙන භාවනාව කරගෙන යනකොට හොඳ හෝ වේවා නරක හෝ වේවා ඒ කලියුත් යටහිතදී වාක්‍යයක් වශයෙන් යටහිතදී කියන එක. ඒ මොකද යෝගාචරය වශයෙන් ඒ දහසක් නැයින් අප අවබෝධ කිරීමක් ආධුනිකයන් බලාපොරොත්තු වෙන්න අමාරුයි. නමුත් ධර්මයේ යෝගාවචරය ආධුනිකයන්යි කියලා ධර්මයේ දුක්පත්යක්වත් අසම්පූර්ණ එකක්වත් නෙවෙයි. ඒක විවිධ පැති වලින් යෝගාවචරයාගේ ඒ යෝග කර්මයට ධෛර්යය කරන දෙයක් තමයි ධර්මයේ කියන්නේ. මේ සියලු ධර්ම වල තියෙන හොඳම පරිසාර ගති ටික ඒ සතියේ පවතින. ඒ නිසා යෝගාවචරය මතක තියාගන්න ඕනේ ඒ Taman ඒ අරමුණ ඉස්සල්ලාම ගත්ත බුදුන් හැකලිම ආනාපානිය කොටු කරගෙන ඒක ශබ්ද වලින් වේදනා වලින් එහෙම නැත්නම් හිතවිලි වලින් වෙන් කරගෙන ඉස්සල්ලාම අරමුණේ විමග්න කරගන්න ගන්න උත්සාහය සමතේට බරයි ඒ කාලය තුල අනිකුත් ඉන්ද්‍රයන්ගෙන් පිළිවෙන තේස් කපාදමීම නම් විපස්සනාවේ තේරුම් ගන්න ඕන එකක්. නැත්නම් මේ න්‍යාය ධර්මයේ තේරුම් ගත යුතු දෙයක්. ඒකයි ඒ වෙලාවේදී යෝගාචරය කාය කර්ම කරන්නේ නැහැ. වචී දෙස්කද්ද කරන්නේ නැහැ. හිතෙන් හෝ මේ අනිකුත් අනුසය මට්ටමින් හෝ අනිකුත් ඉන්දිය ධර්ම වලින් ආයතනින් කෙලස් පුරන්නේ නැහැ. ආරමුණේ හිත පැවැත්වීම ඒ තරම් ආනිසංසනක. නමුත් ඊට පස්සේ සමත වශයෙන් හෝ අරන් විපස්සනා වශයෙන් මේ අරමුණට හිත දැස්වීමක් සිදු වෙනවා. පස්සක්ති වශයෙන් පේන ඕලාරික தත්ත මග අරලා සීන් தත්තටපත් වෙනවා. මෙන්න මේක සිද්ධ වෙන්නේ හීනෙන් වාගේ. මේක සිද්ධ වෙන්නේ ක්ලාන්ත වුණා වාගේ. මේක සිද්ධ වෙන්නේ පෙරලියක් වාගේ. ඉන්සයි සිස්සලා වෙනකොට මේක කිව්වට තේරෙන්නේ නැහැ. Tamanta කියන්නත්. ඒ පවුල් වල පවුලට හොඳට තේරෙන්න පටන් අර ගන්නවා අරමුණේ තෝල්ලා ගුලියක් අතු නැති දෙයක් කර ගමලා ගැහුවාගේ අල්ලන ගතියක් තිබෙනවා. ආරස්සාවක් වැඩ එනවා. මගේ හිත දැන් අරමුණෙන් පිට යන්නේම නැහැ. නීවරණ පහළ වෙන්නේම නැහැ. එතකොට අර ඇහෙන් නාසයෙන් කනින් ඒ වගේ එන අරමුණු බාධා නැති. දැන් ඒක පොඩි වේලාවක් ගෙන් තියෙනවා. ඊට පස්සේ ආයසරයක් සතිය රජරෙලා සතිය දුල්තන අරගෙන ආයතය කරුණු දෙන්න පටන් ගන්නවා. ආයතයක් අද්ද වේදනා රූප ගන්ධ රස තේල පටන් ගන්නවා. නමුත් වාසියක් මේ වේලාවට දරා ගන්න බැරි මට්ටමේ දුක් වේදනා ශබ්ද ගන්ධ රස විනේ. ඒ බව යෝගාවචරය ආසිත වැඩි කරගෙන මූල කර්මස්ථානයක් පවතිද්දීම සබ්ද ඇහෙන හැටි වේදනා විඳින හැටි හිතේලි පවතින හැටි කාය එහෙලේ වෙන හැටි මේ කාය වැක්කේලා පවතින හැටි හිතුව පවතින හැටි ආදී වශයෙන් මේ සෑම දෙයක්ම තේන ගන්න මට්ටමට හොඳට සතිය දියුණු කරගෙන ගියොත් එන්නේ එන්නේ එන්නේ ඒකේ දක්ෂතාවය වැඩි වෙනවා. ඒ ආන්ද කකුලේ ඉස්සලා ඉඳ ගන්න බැරි දරුවා එවිදින්ද ගුරුනාට පස්සේ දුවන් ඉගෙන ගන්න. අනින්ද ඉගෙන ගන්න, බින්දු බින්දු ඉගෙන ගන්න. ඒක නතර කරන්න බෑ දීමව කියන්නේ. ඒ වගේ තමයි මේ සතිය ශක්තිමත් වුණාට පස්සේ දැන් දෙක තුන එකවර කරන්න පටන් ගන්නවා. ඒක ඒ කාලෙක දන්නවනම් ඒකේ සතිය අධීතියක් බව දන්නවනම් යෝගාචර සන්තෝෂ වෙනවා මේක වැරද්දක් කියලා හිතාගත්තොත් යෝගාචරයෙන් දෙවියන්ගේ පිටු තමයි. ඒක කියලා හෙලි හෙලි කරගත්තේ නැත්නම් ඒ භාවනා දින යෝගාචරයට නරකෙට හිටිනවා. ඒ ආයතර වහන් ආදලයි. යටපත් කරනවා යටපත් කළා ඕලාරික අරමුණම මතු කර ගන්න ආගෙනවා පුදුමාකාර වේගකටපත් වෙනවා නින්ද වේගකටපත් වෙනවා සාමාන්‍ය කනදී දරන විදිහටපත් වෙනවා අතු දෙයක් විතර ක්‍රියාවක් බවටපත් වෙන ජීවිතේ ඒක මොකද හේතුව මේ අපි මේක ස්වභාවය තීර කරගන්නකොට ඒකේ ලකුණු ගන්න තියෙනවා එතෙන්ට ආවත් නැවතත් මූල කර්මස්ථානයේ මෙහෙම තියාගෙන තව ඉදිරියට යනකොට තමයි ඒ අරමුණ මත පහළ වෙන්න පුළුවන් මේ අනුසය කෙලස් කියලා ගන්න වැඩ පිළිවෙල යන්නේ ඒක මේ ජීවිතේ කරලා තියෙන දක්ෂකමක්. විද්‍යා භාෂා ඥානයෙන් දෙන්න පුළුවන් දෙයක් නෙවෙයි. නැවත සාකච්ඡා කරමින් කරමින් මේ සියලුම රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ලැබෙන්නේ මූල කර්මස්ථානයේ පවත් ගන්න පුළුවන්. මූල කර්මස්ථානයේ හිතව ගන්න ඕනට ඒක හිත පයින්නවා. මේ ආධුනික වෙන්නා වූ රූප ශබ්ද ගන්ධ රස රසවත් වැටෙනවා. ඒ නිසා යෝග අවතරය මේ රූප ශබ්ද ගන්ධ රස විසී දුවන්න දුවන්ට වල්මත් වෙනවා. ඒ නිසා වලා පැන්නත් මූල කර්මස්ථානයේ නිද පැවතින්නේ බොහෝ වේලා. අධ්‍යයන සේවකෙන්නේ බොහෝ වේලා. දවසකට පරියන්ක දක්මන වශයෙන් බොහෝ වේලා. දවසෙත් අපි බොහෝ කාලයක් ගත කරනකොට මෙන්න මේ தත්ත්වදී කොට කරගත්තා වූ අනුසෝමත්වයෙන් දකින්නා වූ මේ මූල කර්මස්ථානයේ ප්‍රමාණිකුල දේවා ගැනීම. එnde එnde එnde එnde මේ අරමුණ හොඳ වෙච්ච දේශායන චිත්‍රයක් වාගේ අර්ථ විරහිත දෙයක් බවට. අත් වෙනකොට යෝගාවචරය නරකයි දිලිකරි ආවරතයි. යෝගාවචරය නරකයි ඒ තමන්ගේ වක්තිලියට නතර කරන්නේ. යෝගාචර නරකයි ලෝකයක් එක්ක සම්බන්ධය අඩු කරන්නේ. යෝගාචර ඒ කාලෙකම යන්න ඕනේ. මේ වෙලාවේදී මේ පස් වෙලා තියෙන මේ සංතුලනයේ බොහෝ වටින දෙයක්. සංසාරික බලපාන අවස්ථාවක් ඇවිල්ලා මේ වෙලාවේදී අහල පහල තියෙන දේවල් කඩාගත්තලා හැලහැප්පිලා ගියොත් ආයෙම පිළිල පටන් ගන්නවා. නමුත් අවාසනාවට වාගේ ඇතුළත පිටත දෙකේම ඒ වෙලාවට දෙන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම නිසක්කා නිත්‍ය සුඛ සුභාත්ම ගැතියක් වෙනවා. නිසා භාවනා කරන්නේ නැති අත්‍යත් කියලා සාකච්ඡා කරන නරකයි. තමන්ගේ අත්දැකීම් ඒ වගේ අත්දැකීම් කියන්න නරකයි. ඒත් අය කටළු කතාවට අහුම්කම් දෙන්න බෑ. ඒකට එන්නා වූ අනිත්‍යක අතුදකේ භාවය. මේ සංසාරේ කවදාකවත් දෙලැටිච්ච මේ දර්ශනය දැන් මට පහළ වුණා. මට ආර්යයන් වහන්සේලාගේ සරණයි, ආර්යයන් වහන්සේලාගේ පිහිටයි, කල්යාණ රත්නසංගේ පිහිටයි, ධර්ම ආරක්ෂාවයි කිය සත්‍ය ආරක්ෂාව ඉදිරිපත් කරගෙන ඒ දෙවියන් පවතින ආ මූල කර්මකට ඉදිරියට යනවන්නා යෝගාචරයේ සතිය හිමීට පැත්තකට ලා සම්පජන්‍ය තියෙන්නේ. සම්පජන්‍ය තෝරලා දෙනවා වැඩගත් දේ වැඩගත් ආවේ. ඒක තමයි කල්යාණ මිත්‍ය වේලා උදව් කරන්නේ. ඒක තමයි සර්වඥාන්ත විවිධ නායලින් මේ ධර්ම දේශනා කරන්නේ. ඒක නිසා මේ ධර්ම කොටස වලට අනුකම්පාව දෙනකොට සාකච්ඡා කරනකොට ඒවට හිත යොදනකොට පේනවා විශාල පාරමිතා ශක්ති රාශියක් පුරාගෙන විශාල වීර්ය ප්‍රමාණයක් වඩාගෙන සෑහෙන සාර්ථකතා මූල බලගෙන හිටියත් ඉස්සරහට තියෙන අභියෝගයේදී අපි තාමත් ලදරු. ඊගාවට තියෙන පාඩමේදී අපි සම්පූර්ණ අලුත් වෙන්නේ. අපි ආයෙත් මොනවාක්වත් දන්නේ නැති හරුවචනාකට වඳින මොනවාක්වත් දන්නේ නැති ධර්මයට ගරු කරන පිටසක් බාටපත් වෙනවා නම් ජීවිතය අලුත් වෙනවා. එන්නේ එන්නේ එන්නේ සතිය ඉදිරියට යනවා. ආන්නේ යනවා නම් තමයි මේ සතිපට්ඨාන අවසාන දේශනා කරන්න ආවේ අත් අවුරුද්දේ හත් දවසෙන් ආදී වශයෙන් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා දිනේ ලෝකේ නේ කායේ කායනපස්සී විරති ආතාපේ සංතජානෝ සතිමා ඉමේ ලෝකේ අභිජ්ජා දෝමන සංකේත කායට මේ ಗುಣ හතර පැත්තකද කියලා නම් ප්‍රතිපත්තන වැඩිවට බෑ. එන්නේ සතිය පිළිබඳ වුණත් විස්තර රහිතව ගොම් පුංචි කොටස් මේ සාකච්ඡා කරා. ඕන පැත්තකින් මේක විස්තර කරන්න පුළුවන්. අන්න ඒ විස්තර කිරීමේ ශක්තිය අර සාරිපුත්තු ස්වාමීන් වහන්සේට වගේ මේ අතල 17 නයි වැටෙනවා කියලා අපිට පුළුවන් ප්‍රදේශයක් තමයි ගන්න අපිටක් තමයි ඉදිරිපත් කරේ. නමුත් මම හිතනවා ඒවා තමන්ගේ අත්දැකීමට යොදලා බලනකොට ඒක ගැඹුර මම මේ දේශනා කරාටත් වඩා ගැඹුරින් බතහ ගන්න ශක්තියක් ලැබේවා. ඊගා මේ ගත කරන කරුවත් කාලෝ ඉබට වහින වෙලාව වස්තාලේ. ඒ කාලේ තමන්ගේ මේ වැඩ පිළිවෙල කලහප්ප ගන්න නැතුව මේ තුලම ධර්මානුරූපව සතියම පෙරට කරගෙන ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය බලය ලැබේවා ඒ අනුව සද්ධා විදේ සමාධි ප්‍රඥා කියන අන්තිමේ ධර්ම දින කර ගැනීම මේ සතර සතිපට්ඨාන තමයි ප්‍රාර්ථනා කරන කාලය අපට සාක්ෂාත් කරගන්න ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට නියම ධර්ම කොට ආශිර්වාද දෙනවා ඉස්සාල්කාච යේහි සම්හතං පුඤ්ඤ සම්පදං සබ්බේ දීවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති විද්‍යා ඉස්සාල්කාච යේහි සම්හතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති විද්‍යා ඉස්සාල්කාච යේහි සම්හතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති විද්‍යා ආකාරත්ථාතු බුම්මත්ථා දේවානාගාමහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දාසනං ආකාරත්ථාතු බුම්මත්ථා දේවානාගාමහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාරත්ථාතු බුම්මත්ථා දේවානාගාමහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा සුවං රක්ඛන්තු මං පරං